සංගීත කලාවන් පිළිබඳ සංකථනය රසාංජලි ඉදිරිපත් කරන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය ජයන්ත අමරසිංහ. අයිබුවන් අද රසාංජලි වැඩසටහනින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පොදු ජන සංස්කෘතියේ විශේෂම අතීතයේ පැවති පොදු ජන සංස්කෘතියේ ඇතැම් අංග පිළිබඳ විශේෂයෙන්ම එය සාහිත්‍ය සහ කලාව වැනි අංශවලට සම්බන්ධව පැවති උරුමයේ ස්වභාවය පිළිබඳවයි. අද මේ කරුණ පිළිබඳව සාකච්ඡා කරන්නට මෙම විෂය පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ විවිධ ලිපි ලේඛන සම්පාදනය කරමින් අධ්‍යයනවල නිරත වුණු විද්‍යාර්ථියෙකුට මා ආරාධනා කරා. ඔහු ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජනසංවේදන අධ්‍යනාංශයේ අධ්‍යනාංශ ප්‍රධාන ජේෂ්ඨ මහාචාර්ය රත්නසිරි අරංගල මෛත්‍රමත්ම සාදරයෙන් රත්නසිරි අරංගල මහතා රසංජලි වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා. දැන් අපිට මහාචාර්යතුමනි අපේ සංස්කෘතික ඉතිහාසය කෙරෙහි අවධානය යොමු කරන විට පැරණි අටුවා සාහිත්‍ය මූලාශ්‍රයවල පවා සටහන් වෙනවා. පොදු ජනයා අතර කිසියම් ආකාරයක ගැමි ජනයා අතර සාහිත්‍ය එමනම් කවිය වැනි මාධ්‍ය පැවතුන බවට සාධක විශේෂයෙන්ම පරමත්ත ජෝතිකා සාරත්ත ප්‍රකාශිනී සංයුක්ත නිකායත්ත කතාවේ ඒ සඳහන් වෙන තොරතුරක් තියෙනවා කෙතක පැල් රකිමින් සිටි ගැමිලියක විසින් ගයනු ලැබූ ගීයක් අසා සටනමක්ක භික්ෂූන් රහත් භාවයට පත් වුණු පුවත. ඒතර විභක් දිදක්ද ප්‍රභූ සංස්කෘතියක් රාජසභාව සහ ප්‍රභූතන්ත්‍ර ආශ්‍රිතව වර්ධනය වන රටක පොදු ජනයා අතරත් ඔවුන්ගේ වමනාවන්ට අනුකූලව පැවතිච්ච සමාජ ආගමික වාතාවරණයන්ට අනුරූපව නිර්මාණය කරගත් සාහිත්‍යයක් තිබුණු බව. එමෙන්න කලා සම්ප්‍රදායක් හරි ඔවුන්ගේ විනෝදාස්වාද වෙන සංස්කෘතියක් හරි නිර්මාණය වෙලා තිබුණු බව. දැන් මේ ඔස්සේ මේ ඊ타මත්ම ඈත අතීතයේ සිට වර්තමානයේ දක්වා අපේ ජන ජීවිතයේ වින්දනාත්මක පාර්ශවය සම්බන්ධයෙන් ඒ පැවති අතීත උරුමය අපි අවධානය ලක් කරන විට මා කැමති ඔබට අවධානය යොමු කරන්න ඔබෙන් විමසන්නට මේ මුල් කාලීනව පැවතිච්ච සංස්කෘතිය සම්බන්ධයෙන් අපි අද දවසේ කතා කරන විට සමහර වෙලාවට ඒ தත්ත්වතරතුරු ආශ්‍රයෙන් බොහෝ විට පිළිගත නොහැකි යම් යම් නිගමනවන් වලට පවා ලැබෙන තත්ත්වයන් තිබෙනවා. දැන් මේ කාරණේ අපි කොහොමද निराකරණය කරගන්නේ අපි ප්‍රවේශයක් විදිහට මේ පොදු ජන සංස්කෘතියේ අතීත ස්වභාවය ගැන. ඔව් දැන් අද මෙතන මේ මා දකින්නේ මේ පොදු ජන සංස්කෘතියේ කියලා අද විද්වත් කතිකාවල හැඳින්වෙන සංස්කෘතියයි අපේ මේ අවධානයට ලක්වන ශ්‍රී ලංකයේ සංස්කෘතියේ ආරම්භක යුගයේ ඉඳලා ඒ මුල් සහස්‍රකයේ පමණ කාලය තුල සිදුවුණු සංස්කෘතික ක්‍රියාකාරකම් එක පැත්තකින් අපිට සමාන කරලා සැලකීම අපහසුයි. අද මේ පොදු ජන සංස්කෘතිය විදග්ධ සංස්කෘතිය වැනි යෙදුම් අද භාවිත වෙන්නේ ප්‍රධාන වශයෙන් බටහිර කේන්ද්‍ර කරගත්තු නැත්නම් යුරෝ කේන්ද්‍රීය අධ්‍යයන පරිස්ථිතියක් තුළ අප අමතක නොකළ යුතු වැදගත්ම කාරණේ තමයි මේ දිවයින ශිෂ්ටාචාරගත වීම හා සම්බන්ධව තිබෙන තොරතුරු සහ විවිධ සාධක පදනම් කොටගත් ප්‍රවාදත් සම්මිශ්‍රණ වෙලා අපේ ඉතිහාසය අපි සකස් කරගෙන තියෙන්නේ. දැන් අපි අනුරාධපුරය ගත්තොත් අපිට අනුරාධපුර කිව්වහම අද අපි දකින නටබුන් වලින් අපට හම්බ වෙන්නේ අනුරාධපුර රාජධානියේ අවසාන යුගයේ ක්‍රිස්තු වර්ෂ 7 8 9 10 සතවර්ෂවල ක්‍රියාකාරකම්. ඇත්තටම අනුරාධපුරයේ රාජධානිය හැටියට නැත්නම් අගනගරයේ හැටියට වර්ධනය වීම ආරම්භ වෙන්නේ අපේ වංශකතා සහ ඉතිහාස සම්ප්‍රදාය අනුව ක්‍රිස්තු පූර්ව 4 වෙනි සතවර්ෂයේදී පමණයි. ඇත්තටම ඒ ක්‍රිස්තුපූර්ව 4 වෙනි දසවර්ෂයේ අනුරාධපුරයයි අපි දකින අනුරාධපුරයයි දෙක දෙකක්. මේ සම්බන්ධයෙන් අපිට ඉතා වැදගත් මේ සාධකයක් ඉදිරිපත් කරන්න පුළුවන් ටොලෙමිගේ ලංකා සිතියම. ටොලෙමිගේ ලංකා සිතියමේ ලංකාවේ ප්‍රධාන නගර දෙකක් ලකුණු කරනවා. අපි සැලකන්නේ ප්‍රධාන නගර හැටියට මේ දෙකම නම් කරලා තියෙන්නේ ග්‍රාම හැටියට. අනුරොග්‍රාමන් මහා ග්‍රාම මහාග්‍රාම කියන්නේ රට මැද අනුරාධපුර ශිෂ්ටාචාරය අනුරාධපුර නගරය කේන්ද්‍ර කරගත්තු ඒ රජපෞල් විසින් පවත්වාගෙන ආපු ශිෂ්ටාචාරයට සමාන්තරවම රටේ ගිනිකොන සහ දකුණු ප්‍රදේශවල ගිනිකොන සහ දකුණු ප්‍රදේශවල තවත් ශිෂ්ටාචාරයක් තිබුණා. ඒ තමයි ඔය මාගම ශිෂ්ටාචාරය. පසුව ඔය රෝහණේ රෝහණේ බවට පත් වෙන්නේ. දැන් ඒ පුරාවිද්‍යාත්මක සාධක අනුවත් පේනවා අනුරාධපුරයේ තරම්ම දියුණු නිර්මාණ නගර නිර්මාණ සහ නිකුත් වාස්තු විද්‍යාත්මක සාධක මේ ප්‍රදේශයෙන් හමු වෙනවා. දීර්ඝ කාලීන මානව ක්‍රියාකාරකම් පිළිබඳ සාධක හමු වෙනවා. එතකොට මේ අපි අද සැලකුවට මේක නගරයක් කියලා මේවා ඇත්තරම ගම් ගම් හැටියට ආරම්භ වෙන්නේ ආර්ය ජානපදිකයෝ අපිට තියෙන සාධකණුව අපිට පිණිය යනවා ආර්ය ජානපදිකයෝ විවිධ අවස්ථාවලදී කණ්ඩායම් හැටියට මේ දිවයිනට සංක්‍රමණය වෙනවා. දැන් ඔබේ සාකච්ඡාවට මම පොඩි බාධා කිරීමක් කරනවා. ඊටමත් වැදගත් කරුණක් ඔබ මතු කරා. දැන් අපිට තියෙන භෞතික සාධක සහ ඒව ආශ්‍රයෙන් අපි මේ ඒ නගර ඒ සංස්කෘතියේ අවසාන කාලය පදනම් කරගෙන අපි නිගමනට එළඹෙනවා. දැන් ඔබ කියනවා මුලදී මේවා ග්‍රාම එහෙම නැත්නම් ඒ කුඩා පරිපාලන ඒකක වශයෙන් නිර්මාණය වෙනදී මහත්මයා මෙතන තියෙනව නේද භාෂාවෙත් අපිට දැන් ගමික පරුමක ආදී මේ තනතුරු නාම මහරජ දක්වා එනකොටත් මේ භෞතික වශයෙන් අපිට ස්පර්ශ කරන්න පුළුවන් සාධක වලට අමතරව භාෂා පරිණාමයේදීත් ඔබ කියන කාරණේ සාධකයේ තහවුරු වෙනව නේද භාෂාමය සාධකෙම මේ කරුණ තහවුරු කරගන්න අපිට පුළුවන් අපිට මහරජ කියලා හමු වෙන්න අනුරාධපුර රාජධානි සමයේ කිසියම් වර්ධනීය අවස්ථාවකදී මුලදී අපිට මේ අපේ ලේඛන ඉතිහාසයේ ආදිතම සාධක දැනට හඳුනගෙන තියෙනවා දේවානම් පිතිස්සගේ කාලේටයි ති ලේඛන ගිය හැකියි ලේඛන කිහිපයක්. ඒ වගේම මේ උත්තියේගේ ඉඳලා උත්තියේ දුට්ටගාමිනී, වලට්ටගාමිනී, සද්ධාතිස්ස, බහතික ආදීන් ඉඳලා ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ ආරම්භයේ හිටපු රජවරුන්ගේ සෙල්ලිපි. මේ හුඟක් ලිපිවල රජු හැඳින්වෙන්නේ රජ යන නමින් පමණයි. රජ ඊටත් වඩා අපට වැදගත් වෙනවා මේ අපට ක්‍රිස්තු පූර්ව යුගයේ ලේඛනවල පරුමකයන් ගැන සඳහන් වෙනවා. පස්සේ කාලේ රජු හඳුන්වන්න මහා මපුරුමුඛ කියන මපුරුමුඛ මපුරුමුඛ යන්නේ ඉදමේ දුනා. ඒත් අපේ මේ රාජ්‍යත්වයත් අපි මේ අද දකින ආසියාවේ අනික් රටවල් හෝ එහෙම නැත්නම් යුරෝපයේ තිබුණ රාජ්‍යත්වයට වඩා වෙනස් විදිහක වැඩි දෙනාගේ සම්මතියෙන් ඇතිවෙච්ච අර ගම් ප්‍රධානීන්ගේ සම්මතියෙන් ඇතිවෙච්ච එක්තරා නායකයෙක් තමයි රජු හැටියට පත් වෙන්නේ. සමාජගාමික, වවිහාමික, වැවහිමිකරෝ ඒ වගේ මේ කිසියම් විදිහක ආර්ථික ශක්තියක් තිබුණා. ඒ පිරිස ඉන්නවා ඒ අයගෙන් ප්‍රධානියෙන් ප්‍රධාන පාලකයා බවට පත් වෙනවා. රජ බවට පත් වෙන්නේ අද අපි සලකන හා තේජසින් යුක්ත මේ චතුරාංගනී සේනාවන් පිරිවරාගත්ත රජවරු නෙමෙයි ඔවුන්. ඇත්තම අනුරාධපුර යුගයේ පමණක් නෙමෙයි පොළොන්නරු යුගයේදී පවා සාධක තිබෙනවා චීන සංජානකයෙක් වාර්තා කරනවා මහා පරාක්‍රමබාහු රජතුමා මේ සාමාන්‍ය මිනිසෙක් වගේ මේ අර ඔහුගේ මේ කේශ කලාපයේ මුදා හැරගෙන පොළොන්නරු නගරේ සංචාරය කරපු ආකාරය පිළිබඳ. එතකොට මේ ඉදා රජවරු අද නම් අපේ රජවරු කොහොමද දක්වන්නේ මේ වර්තමාන පාලකයොත් එක්ක සංසන්දනය කරනකොට ආරක්ෂක සේනා පිරිවරාගෙන යන පිරිසක් අපේ විවිධ ප්‍රබන්ධවල සඳහන් වෙනවනේ රජවරු රාත්‍රියේ බොහොම තනිව ගිහිල්ලා මේ විවිධ කටයුතු නිරීක්ෂණ ප්‍රතිපත්ති සඳහන් වෙනවා විවිධ කටයුතු නිරීක්ෂණය කළ ආකාරය එතන මේ රාජ්‍යත්වය නිසා අපි මේ ශ්‍රී ලාංකේ සමාජයේ ආරම්භය පටන් ගැමි සමාජයක්. මේ ගැමි සමාජය පියවර කිහිපයකදී ආරම්භක මුල්ම ගැමි සමාජයේ පාලකයන් උත්සාහ කරනවා කිසියම් දුරකට අර මේ නවශිලා යුගයේ ගම්මානයක් වෙනස් කරන්නගත් උත්සාහයක් පිළිබඳ සාධක අපට හමු වෙනවා පණ්ඩුකාභය ප්‍රත්‍යාන්තේ. පණ්ඩුකාභය මහවංශයේ අනුරාධපුර නගරය නිර්මාණය සම්බන්ධයෙන් ඒ වගකීම ඒ කාර්යයේ පවරන්නේ පණ්ඩුකාභය රජුට පණ්ඩුකාභයගේ ක්‍රියාකලාපයෙන් අපට පේනවා ඒ වෙනුවට තිබිච්ච අසංවිධිත ගම්මාන එකතු කළ එකතු කරගත නගරයක් විහි කිරීමට ඔහු ගත්ත ප්‍රයත්නය අර මේ මහා ශිලා යුගයේ ගම්මානයේ ඉඳලා ඒ සිද්ධ වෙච්ච විපරිණාමය මේ ප්‍රවාද විමර්ශනය කරනකොට අපිට පෙනෙනවා. ඒ නිසා ආරම්භයේ අපේ ශ්‍රී ලාංකේය සමාජයේ සකසුනේ ගැමි සමාජයක් හැටියට ගැමි සමාජ සම්බන්ධතා තිබුණේ ඒ සමාජ සම්බන්ධතා ඔස්සේ ක්‍රමයෙන් සිද්ධ වන ආර්ථික කටයුතු. විශේෂයෙන් මේට බලපානවා දැඩි විදිහට ආර්ථික ක්‍රියාකාරකම් හැම පාලකෙක්ම අදත් අපි පාලකයන් අගය කරන්නේ අපි පැරණි රජවරුන් අගය කරන්නේ ඔවුන් ඉටු කළ ප්‍රධාන කාර්ය දෙකක් හින්දා එකක් රටේ ආරක්ෂාව සැලැස්සුවා පරසතුරන්ගෙන් රට බේරා ගන්නවා ඒකේ ප්‍රධාන කාරණේ දෙවැන්න මේ රටේ ශාස්ත්‍රීයකත්වයේ සඳහා ඔවුන්ගේ දායකත්වය විශේෂම ආර්ථික ශක්තිය සඳහා එදා ආර්ථික කෘෂිකර්මය මත පදනම් වුණු ආර්ථිකයක් තිබුණේ කෘෂිකර්මය විධිමත්ව පවත්වාගෙන යාමට ඒ වැඩ දියුණු කිරීමට අවශ්‍ය වෙන වාරි කර්මාන්ත වැව් අමුණු ඉදි කරපු රජවරු. මේ තමයි අපේ ගෞරවයට පාත්‍ර වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇත්තටම අද බලනකොටත් අපේ රටේ බහුතරයා මේ ගැමියෝ, ගැමි ගොවියෝ නගරේට රජයේ රැකියාවලට උදේට බත්මුල බැඳගෙන ඉන්න කෙනාගේ තුල ඉන්නේ ගැමියා. ඔහු හන්දෑවට ගිහිල්ලා එහෙම නැත්නම් සතියන්තේ තමන්ගේ කුඹුරේ වැඩ කරන ගොවියෙක්. මේ ගොවි ගැමි සංස්කෘතිය අද දක්වා පවතිනවා. ඒ අතරේ මේ අපි දකින විවිධ මේ ක්‍රියාකාරකම් හේතුවෙන් සමහර ක්‍රියාකාරකම් අපේ මේ සංස්කෘතියේ අවිච්ඡින්නව විකාශන වෙච්ච යයින්ද්‍රිය බැඳීමක් සහිත දේවල් හැටියට හඳුනගන්න බෑ. ඒවා බොහෝ විට අර බටහිර සංස්කෘතියත් එක්ක මිශ්‍ර වීම නිසා සේවසක වගේ සේවසක දෙහික කාලය තුල අර අපේ ප්‍රධාන සංස්කෘතික දේහය මත අතිපිහිට වෙච්ච ඒ බටහිර සම්පර්කයක් බටහිර සම්පර්කයේ හේතුවෙන් ඇතිවෙච්ච අතිපිහිත වීම නිසා ඒ සංස්කෘතික වෙනස් වීමකට ලක් වෙනවා. නමුත් මේකේ හරය ගත්තහම තවමත් අර ආරම්භක ගැමි සමාජයේ විකාශනය අපට හඳුනගන්න පුළුවන්. ඔව් දැන් මම ඔබ මතක කළ තව කරුණක් සම්බන්ධයෙන් අපේ මේ ශාස්ත්‍රය පිළිබඳ විමසීම් කළ විද්වතුන්ගේ අවධානය ලක් වූ කරුණක් මා කැමති මේ සාකච්ඡාවට බඳුන් කරන්නට. ඒ තමයි මහාචාර්ය ලෙස්ලි රණවීර ගුණවර්ධන ඔහුගේ ප්‍රසිද්ධ ඓතිහාසික පර්යේෂණ ග්‍රන්ථය වන සිවුර සහ නගුල නමින් සිංහලට පරිවර්තනය වී තිබෙන කෘතියේ විශේෂයෙන්ම ලංකාවේ වාරිතාක්ෂණය ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේදී වාරිත් පද්ධතියක් බවට පත්වීමත් එක්ක මේ ඇතුණු ආර්ථික විපරිණාම එහෙම නැත්නම් ආර්ථිකයේ ඇතුණු අභිවෘද්ධිය හේතු කරගෙන ඇති වෙච්ච ඒ දේශපාලන ක්‍රියාකාරීත්වයේ දේශපාලන ව්‍යුහයන් වල සිදුවුණු වෙනස්කම් ඒ තමයි තම පැහැදිලි කරනවා. මම හිතන්නේ සීග්‍රීවන නිර්මාණයක් කිරීමේ පසුබිම් දක්වාම මේ මේ කටයුතු වෙනවා අර කුඩා වැව් අන්තිමදී වාරික පද්ධතිය බවට නිර්මාණය වීමත් එක්කම ආර්ථික වශයෙන් ඇති වෙන ශ්‍රී සමෘද්ධිය කොහොමද මේ කටයුතු අපේ මේ ජන සංස්කෘතිය විදග්ධ රූපයකින් වර්ධනය වීමට බලපාපු ආකාරය විශේෂයෙන්ම දැන් සීග්‍රී වැනි නිර්මාණයක් අරගත්තොත් අපිට ඒකේ වාස්තු විද්‍යාත්මකව ඒ වගේම එහි කැටපත් පවුර නමින් දැක්වෙන ඒ ප්‍රාකාරයේ ලියවී තිබෙන විශාල ගීත නිර්මාණ සමුදායත් එක ගත්තත් අපිට මේ සම්බන්ධයෙන් යම්කිසි තවදුරටත් කරුණු निराකරණය කර ගැනීමට හැකියාවක් තිබෙනවා නේද? ඔව් දැන් සීරිය අපිට හම්බ වෙන්නේ අපි මේ සාකච්ඡාව ආරම්භ කළේ අනුරාධපුර රාජධානිය ආරම්භයේ සමගින් ක්‍රිස්තුපූර්ව 4 වෙනි සතවර්ෂය පමණ කාලෙදි සිදු වුණු ක්‍රියාකාරකම් අප අමතක නොකළ යුතුයි මේ දිවයින මේ නූතන ශිෂ්ටාචාරයට පිවිසෙන්නේ නැත්නම් නූතන ශිෂ්ටාචාරයේ පදනම මේ දිවයිනට වැටෙන්නේ ප්‍රධාන වශයෙන් මේ දිවයිනේ භූගෝලීය පිහිටීම හේතුවෙන් සිදු වුණු ජන සංක්‍රමණ මත වරින් වර ඒ ජන සංක්‍රමණ අපේ ඉතිහාසයේ අපිට තියෙනවානේ අපිට ලෝකයේ අනිත් ජාතීන්ට නැති විදිහේ විතා වැදගත් ඉතිහාස ලේඛන සම්ප්‍රදායක් තියෙනවා. ඒ ඉතිහාස ලේඛන සම්ප්‍රදායේ අඛණ්ඩ අවිච්ඡින්න පැවැත්මක් තියෙනවා. මේක පවත්වාගෙන යනවා, දිගටම වාර්තා කරනවා. එතෙමරි මේ සම්ප්‍රදාය ආරම්භ වෙන්නේ නැත්තේ මේ ඉන්දියානු බෞද්ධ ධර්ම දූතයන්ගේ පැමිණීම නිසා ඇතිවන සංස්කෘතික වෙනස් වීම පදනම් කරගෙන ගිය හැකියි. කුමාර ක්‍රිස්තු පූර්ව 4 වෙනි සතවර්ෂයේ මේ ආරම්භ වන සමාජ සංක්‍රමණය වන විට ජන සංක්‍රමණ ගණනාවක් අපට හම්බ වෙනවා. ප්‍රධාන වශයෙන් අපි ඉතිහාසයේ දකින්නේ විජය, ඉන්පසු විජයගේ භාර්යාවන් කැඳවා ගැනීම, පඬුවස්සයෝගේ පැමිණීම, මිහිඳු මාහිමියන්ගේ පැමිණීම, සංගමිත්තාගේ පැමිණීම, වහන්සේ සමග පැමිණෙන ආස්කුලය. ඔව්. සංගමිත්තා තිරණින් වහන්සේ සමග පැමිණෙන ශිල්පීන්. ඒතර මේ මේ සියල්ලම මේ මේ ප්‍රධාන සංක්‍රමණ ධාරා හතරක් පහක් අපිට ඉතිහාසෙන් හම් වෙනවා. මේවා ආක්‍රමණ හැටියට නෙමෙයි වාර්තා වෙන්නේ. කෙලින්ම මේ ආරාධනා මත සුහද සුහදව සිදුවෙච්ච පැමිණීම. මේ මේ පැමිණීම අපට වාර්තා වෙන්නේ අපේ ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය ආශ්‍රයෙන් තමයි මේ පිළිබඳ වාර්තා අපට ලැබෙන්නේ. මීට වඩා වෙනස් මේ සංක්‍රමණ පිළිබඳ වාර්තා තිබෙනවා තේරවාදී නොවන සම්ප්‍රදායන්හි. මෙන්න මේක ඉතා වැදගත් දෙයක්. දැන් අප සැලකන්නේ අපේ මේ ශිෂ්ටාචාරයේ ආරම්භකයා විජය හැටියට. විජය කියලා රජ කෙනෙක් හිටියා කියලා අපි විශ්වාස කරනවා මේ තියෙන මහවංශ සහ ඒ අපේ වංශ කතා ප්‍රවාද මේ මත පදනම් වෙලා. ඒ වුණාට මේ කලාපයේ බලපවත්වපු වෙනත් සම්ප්‍රදාය අනුව පේනවා ලංකාව මේ දිවයින ජනාවාස කිරීමේ ගෞරවය විජේත නෙමෙයි ඒ සම්ප්‍රදායන අනුව මේ ලැබෙන්නේ සිංහලට. සිංහල වෙළෙන්දෙක් සිංහල වාණිජ කියලා හඳුන්වනවා මේ සංස්කෘත ග්‍රන්ථයක් තිබෙනවා දිව්‍යාවදානේ දිව්‍යාවදානේ එක පරිච්ඡේදයක් වන්නේ සිංහල අවදානේ මේ සිංහල මේ දිවයින ජනවාස කර ආකාරය මේ මේ විජේගේ කතාවයි සිංහලගේ කතාවයි දෙකම සත්‍ය බීජ පදනම් කොටගෙන ඒ වන විට ප්‍රචලිතව පැවති ජනප්‍රවාද ජනශෘති සහ සම්මිශ්‍ර කරගෙන පසුව සකස් කරගත් කතා බව මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කළ විද්වතුන්ගේ මතය. විශේෂයෙන්ම මේ සුප්‍රකට ඉතිහාසඥයෙක් ඒල් බෂාම් ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්වලා තිබෙන්නේ ඔහුගේ අර සිංහලෙන්ට අසිරිමත් ඉන්දියාව නමින් පළ වූ කෘතිය පදනම් කරගෙන ඔහු මේ විජේ කුමරු සහ ලංකාවේ ආර්ය සભ્યත්ව පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ලිපියකදී ඔහු පෙන්වනවා මේ විජේ කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි සංකේතයක්. මේ සංකේතය. ඒ සංකේතයෙන් හැඟවෙන්නේ විජේ කියන වචනාර්ථය ජයග්‍රාහකයා. වරින් වර පැමිණි උතුරු ඉන්දියානු කණ්ඩායම් අතරින් එක කණ්ඩායමකට පුළුවන් වෙනවා අනිත් කණ්ඩායම වගේම ඒ වෙන විට මෙහි වාසය කළ දේශීය පුරවැසියන් අභිභවනයේ අභිභවනයේ කොට බලය පවත්වාගෙන යාමට. දැන් මහවංශයේ මේ කතන්දරේ තියේ කියවෙන්නේ විජය කුවේණිගේ සහාය ඇතුව සිරිසවත්තුපුර සංග්‍රාමයේදීලා යක්ෂයන් দমনය කළා යක්ෂයන් ඝාතනය කරලා ජය ජය ලබාගත්ත කියන කාරණේ. ඒතර මේ මෙතන පේන්නේ මේ සංක්‍රමණික ආර්යයන්, ඇතනම සංක්‍රමණිකයන් වශයෙන් වගේම වුන් ආක්‍රමණිකයන් වශයෙන් හැසිරුණු ආකාරය. මේක විජයගේ ආක්‍රමණයක්. ඒක පැත්තකින් අපිට පෙනී යන්නේ. ඒ ඝාතනයත් එක්ක ඝාතනයත් එක්ක අපිට ඒක තහවුරු වෙනවා. ඝාතනයේ එක්ක තහවුරු වෙනවා. ඉතින් ඉතුරුනා කියලා සලකන්නේ ඉතා ස්වල්ප පිරිසක් පමණයි. ඔවුනුත් Tamanගේ අනන්‍යතාව රැකගන්න උන්ට බැරි වුණා. පුලින් දයන් වශයෙන් වනගත වෙනවා. අර සංස්කෘත ආඛ්‍යාන ග්‍රන්ථවල තිබෙන සිංහල ප්‍රවාදය අනුව බලනකොට සිංහල රජකුමාරයෙක් නෙමෙයි වෙළෙන්දෙක්. මේ වෙළඳුන්ගේ පැමිණීම ගැන උදාහරණයක් හැටියට දැන් අපිට ෆාහියෙන් හාමුදුරුවන්ගේ වාර්තාවලක් තිබෙනවා මේ දිවයිනට වරින් වර වෙළඳ කණ්ඩායම් පැමිණි ආකාරය වෙළඳ ගනුදෙනු සඳහා ඔවුන් ඇවිල්ලා මෙහි වාසය කරපු ආදිවාසී ගෝත්‍රිකයන් විය යුතු යක්ෂ නාග ආදී නම් වලින් හැඳින්වෙන්නේ. ඒ සමග වෙළඳ ගනුදෙනු සිද්ධ කරපු ආකාරය. ඒතර මේ වෙළඳුන්ගේ පැමිණීම එක පැත්තකින් සිද්ධ වෙනවා. රජපෞල් වල ක්ෂත්‍රියයන්ගේ පැමිණීම තවත් පැත්තකින් සිද්ධ වෙනවා. මේ ඔබතුමා මතු කරන කාරණේ ඉතා වැදගත් ලංකාවේ සංස්කෘතික ඉතිහාසය ගැන අපි අත් වශයෙන්ම මේවා යලිත් ඉතා මනවින් කතා කරනද අපේ සාකච්ඡා මුලදීම ඔබතුමා කිව්වා ඉතා වැදගත් කරුණක්. අපි මේ ජන සංස්කෘතිය සහ පොදු ජන සංස්කෘතිය වශයෙන් කතා කරන සංකල්ප දෙකම සංකල්ප දෙකක්. දැන් පොපියුලර් කල්චර් කියන එක සම්බන්ධයෙන් යන අධ්‍යයනය සමාජයේ විහිදීමෙන් පසු යුරෝපයේ ඇති වෙන වෙනත් සංස්කෘතික නැමියාවක් පිළිබඳ කරන අධ්‍යයනයක්. දැන් අපි මේ සමහරට ලංකාවේදී මේ සංකල්ප දෙකම අපි එකට පටලවා ගන්නවා. ඒක අතීතයට ප්‍රක්ෂේපණය කරන්න යනවා. එබඳු සංකල්පයක් අතීතයට ප්‍රක්ෂේපණය කරන්නට යාමේදී අතීතය පිළිබඳ ඒ ප්‍රක්ෂේපණය එන්නේ වැරදි චිත්‍රයක්. දැන් මම අපේ සමාජ අධ්‍යයනයේම, සමාජ ඉතිහාස අධ්‍යයනයේම මේ වගේ බොහෝ වැරදි ප්‍රක්ෂේපණයන් පිළිඹු වෙන අවස්ථාවන් වශයෙන් ගෙනවා. මම ඔබතුමාට බාධා කරලා කළේ විශේෂයෙන්ම ඔබතුමා කියපු කාරණය සම්බන්ධයෙන් ඉතා වැදගත් සාධක පුරාවිද්‍යාත්මක සඳහන් වෙනවා. සහ තවත් ලේඛනගතව සේදමාවත පිළිබඳ තියෙන කතන්දරේ විශේෂයෙන් පර්ණවිතාන මහාචාර්ය පර්ණ සමීක්ෂණය කරන ග්‍රීකයන් සහ මෞර්යයන් පිළිබඳ ඒ කරපු ලේඛනයේදී සහ සීග්‍රී පිළිබඳව ලියන ලේඛනවලදීත් ඔව් අන්තිමේදී මම හිතන්නේ මේ ඔය ප්‍රාර්ථනා ලේඛකයා වන මේ රිස්ටෝටල් සහ ලාංකික ලේඛකයන් ලේඛකයන් වෙළඳුන් සමග ගිහිල්ලා ඔවුන් මුණ ගැහුණා ඔවුන් හමු වුණා මේ කතන්දර රාශියක් තරණකාන මම හිතන්නේ විද්වතුන් ඒතරම් පිළිගන්නේ නැති අන්තරාලීන ශිලාලේඛන කියන සාධක ඔස්සේ ඔහු ඒ ප්‍රවාද කියනවා ඒ නැතත් දැන් ඒක සීගිරි ගීයක සඳහන් වෙන සිනපත කියන වචනේ. එතකොට චීන වස්ත්‍ර මේ ලාංකිකයන් ලාංකික සංස්කෘතියට ආගන්තුක නොවන බවට ඒක සාධකයක් වෙනවා. මාන්තයි කැණීම් වලදී රෝම කාසිය ආදී විශාල ප්‍රමාණයක භෞතික සාධක එකතු වෙනවා. දැන් මම මේ එකතු කරන්න බැලුවේ මම කිව්ව කාරණේ විවිධ මූලාශ්‍රය වලිනුත් තවදුරටත් තහවුරු වෙනවා අපේ සංස්කෘතිය අකණ්ඩව ඒ අපේ මේ මේකට මේ වැදගත් වෙන්නේ මේ දිවයිනේ පිහිටීම මේ භූගෝලීය පිහිටීම හේතුවෙන් ඊට වැදගත් සමුද්‍ර මාර්ගයේ මේ මේ සම්දිස්ථානයක් වෙනවා මේ දිවයිනේ ඒ නිසා මේ නාවිකයෝ මේ දිවයින්ට ගොඩ බහිනවා එක පැත්තකින් වෙළඳන් හැටියට ඔවුන් මේ වෙළඳ ද්‍රව්‍ය මේ අරගෙන යන වාණිජ ද්‍රව්‍ය ගෙනියන්න අනිත් පැත්තෙන් ක්ෂත්‍රිය ඔවුන් නව ජනපද හොසවාගෙන ආපු විජේක කතාවෙන් පෙන්නේ එහෙම ආපු පිරිසක් පිළිබඳව සිංහලක කතාවෙන් පෙන්නේ වෙළඳුන් මේ දෙගොල්ලම එකහු වෙනවා මේ දෙගොල්ලම එකහු වෙලා තමයි මේ දිවෙන ජනවාස වෙන්නේ අනිත් පැත්තෙන් පණ්ඩුකාභය වෘත්තාන්තයේත් අපිට වැදගත් කාරණයක් මෙතන පණ්ඩුකාභය මේ ඒ වෙන විට මෙහි පැවති සියලුම අධිහිලි විශ්වාස සඳහා කිසියම් විදිහක අනුග්‍රහයන් සලසලා යුතු බව මම චිත්තරාජ කාලවල වෙන්නේ. ඒ වෙනි චිත්තරාජ සහ කාලවේල මහේජ මේ අධිහිලි සලකනවා අර දේශීය ජනයාගේ අධිහිලි හැටියට. මහවංශ කියනවා මේ පණ්ඩුකාභයේ මේ චිත්තරාජ කාලවේල දෙදෙනා සමග සමාසුන් අරගෙන දිව්‍ය මනුෂ්‍ය නාටක නැරඹුවා විනෝදාස්වාදයේ දුණා කියලා. ඒතර මේක විවරණය කරනවා පාකර් මෙතන මේ කියවෙන්නේ රජු මේ අර ආදිවාසීන් ට ආක්‍රමණිකයන්ගෙන් නැත්නම් ආර්යයන්ගෙන් සිදුවුණු ගැහැට නිසා ඔවුන්ගේ කිසියම් චිත්ත පීඩාවක් තිබුණා. ඒ නිසා ඔවුන්ගේ ප්‍රාදේශික නායකයන්ට සම මට්ටමින් සැලකීමක් විය යුතුයි කියලා හෙන්රි පාකර් මේ සම්බන්ධයෙන් විවරණය කරනවා. කෙසේවත් නිබඳු ඇදහිලි විශ්වාස වලට අනුග්‍රහ ලබා දීමෙන් පෙන්නේ මේ ඒ වෙන විට මුල් බැහැගෙන තිබිච්ච මේ සම්ප්‍රදාය, මේ තිබිච්ච ජන සමාජයේ තිබුණ ඇදහිලි සියල්ලටම සමාන තනමක් දෙන්න රජුට අවශ්‍ය වුණා රජුට හැකි වුණා සහ ඒක පුළුවන් වුණා යනු තම ඔහු නව ජාතියන් ගොඩනගන්නේ. ඔබ මේ සඳහන් කරන පණ්ඩුකාභය වෘත්තාන්තය සම්බන්ධ කාරණය මම හිතන්නේ වර්තමානයේ දක්වා අපිට සමහර වෙලට ජීවමාන සංස්කෘතිකාංගවල හඳුනා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. එකක් තමයි සබරගමු සහ මයංගන පෙරහැරවල පෙරහැර අවස්ථාවලදී අවසාන වශයෙන් ආදිවාසික වැඩි ජනයා ඔවුන් ඒ පෙරහැරේ යම් භූමිකාවකට සම්බන්ධ වෙනවා. ඔවුන් ඇවිල්ලා මුගුරු වලින් සඳකඩ පහනට පහර දීලා අවසාන වශයෙන් ඔවුන් පරාජිත ලෙසින් පලා යනවා. දැන් එක පැත්තකදී අර ආගමික වශයෙන් වෙනත් ආගමක් ප්‍රමුඛ වෙන විට ඊට මුහුණ දුන්නු අවශේෂ ප්‍රාථමික තත්ත්වයේ තිබිච්ච ජන කොටස්වල සංස්කෘතික ජීවිතයට සිද්ධ වුණු දේ ඒ ඒ කාරණේ තිබෙන මම හිතන දලදා මාලිකාවෙත් අවසාන වශයෙන් අර හස්තියට විදින ආදිවාසියාගේ දර්ශනය ඇතුළෙත් ඒ ජයග්‍රහණය සහ පරාජය පිළිබඳ ඒ ස්වરૂපයේ යම්කිසි දේවල් ජීවමාන වෙනවා. ඒ ඒ වගේම තමයි අපේ වංශකතාවනොත් පේනවා මේ කියපු ජන සම්ප්‍රදායන් යටපත් කරලා මේ ඊළඟට එන ಭಾರತೀಯ සම්ප්‍රදාය කොහොමද මතුවෙන්නේ කියන කාරණේ අපි උදාහරණ සරල උදාහරණ කිහිපයක් ගත්තොත් අපේ ප්‍රධාන ආගමික ස්මාරක ඉදි කරලා තියෙන්නේ. දැන් දුටුගැමුණුගේ ප්‍රස්ථාන්තයේ පේනවා දුටුගැමුණු මහතූපේ ඉදි කරන්න තෝරගන්නේ ඒ වන විට තිබුණු ජනය දෙහිල්ලක් වෘක්ෂ වන්දනාව වෘක්ෂ වන්දනාව ස්වර්ණමාලී දෙවඟනගේ තෙලඹු රුක කපලා මේතන ස්මාරකයක් ඉදි කරනවා බෞද්ධ ස්මාරකයක්. ඊළඟට මේ මහසින් රජතුමා මේගේ ක්‍රියාකාරකම් සහ වලගම්බාගේ ක්‍රියාකාරකම් වලගම්බා ගිරිනිගන්ට අසපුව විනාශ කිරීමත් මහසින් එතන තිබිච්ච යක්ෂ දෙවලක් මත මේ ඉදිකිරීමත් ඒ වගේම තූපාරාමේ තිබුණු තැන හඳුනගන්නවා මේ පන්ටුකාභේගේ නගර නිර්මාණයේ මහේජ සඳහා ඉදිකළ මහේජගරේ. එතන මේ සියලුම තිබුණු අර දේශීය ඇදහිලි ප්‍රාථමික ඇදහිලි ඒවා මේ අලුතෙන් හඳුනා දුන්නු බුද්ධ ආගමට අන්තර්ග්‍රහණය කරගෙන දේශීය බුද්ධ ආගම සකස් වෙනා වගේම අර දේවල් යටපත් කරලා මේ ඉන්දියානු සංස්කෘතිය ව්‍යාප්ත වීමගේ ජීවමනංගේ බෝඩපත් කරමින් සිංහල සංස්කෘතියේ ව්‍යාප්ති සිද්ධ වෙනවා ඒ කාරණේට අපේ අවධානය යොමු කළ හැකියි. අපි බලාපොරොත්තු වටත් වඩා ඊටාත්ම පුළුල් මානයක් කරා අද රසාංජලි වැඩසටහනින් අපි ආරම්භ කරපු සංකතනය ගොඩනැගීම ගැන මම ඊටාත්ම සතුටුපත් වෙනවා. මම හිතන අපේ ශ්‍රාවකයන්ටත් මේ වෙනස දැනෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. යම්කිසි විදිහකින් අපි අපේ ජන ජීවිතයේ සංස්කෘතික ජීවිතය පිළිබඳ කරන විමසුමක් වඩාත්ම නිර්වුල් වඩාත්ම සාධක සහිතව ඒවයි ගැඹුරට ගමන් කිරීමෙන් මිස අප සමීපයේ අප ඉතා මතු පිටින් පෙනෙන කරුණු ඔස්සේ නිගමනට එළඹීමෙන් අපිට අවසාන වශයෙන් එළඹෙන්න පුළුවන් ඉතාමත්ම සාවද්‍ය වූ තොරතුරු වලට එහෙම නිගමනවලට. ඒ නිසා පොදු ජන සංස්කෘතිය එහෙම නැත්නම් ජන සංස්කෘතිය සම්බන්ධයෙන් අපි මේ ආරම්භ කළ සාකච්ඡාව මම හිතනවා තවත් රසංජලි වැඩසටහන් කීපයක් ඔස්සේ ඉදිරියට කරගෙන යා යුතුයි කියලා අද මේ සාරවත් සාකච්ඡාව සඳහා සහභාගී වූ ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සංවේදන අධ්‍යනාංශයේ අංශාධිපති ජේෂ්ඨ මහාචාර්ය රත්නසිරි රංගල මහතාට මා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා එතුමා සමග තවත් රසංජලි වැඩසටහනකදී ශ්‍රාවක ඔබ මුණ ගැහෙන්නට. රසංජලි සංකතනය පිළිබඳව ඔබේ අදහස් යෝජනා හා චෝදනා ලියන්න අප වෙත. රසායනජලි නිෂ්පාදක ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. රසායනජලි නිෂ්පාදක ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. රසායනජලි ඉදිරිපත් කළේ රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශී මහාචාර්ය ජයන්ත අමරසිංහ නිෂ්පාදනය රාජිත දිසානායක